ඥාන පරීක්ෂණ වාර්තර අනුව මේ පළමු සහ දෙවන සැකකරුවන් දෙදෙනාම මේ අපරාධය සම්බන්ධ සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධතාවයක් නැති බවට ඥාන පරීක්ෂණ වලින් නිගමනය වෙනවායි කියන තව අපිට ලැබිලා තිබුණා. ඒක මූලික අයිතිවාසිකම් කඩ වෙලා තිබෙනවා. ඒකම පොලිස් ස්ථානයේදී මෙයාට අමානුෂික ලෙස පහර දීලා තිබෙනවා. ඕන්ව නිර්වත් කරලා පහර දීම කරලා තිබෙනවා. නිර්වත් කරලා ඡායාරූප අරගෙන තිනවා කියලා ඒ දරුවා මට පෞද්ගලිකව මට කියා සිටියේ අද දවසේදී